හරි සානස අනිත් ප්‍රශ්නේ තමයි සානස දැන් අපි සානස දැන් මම අහලා තියෙනවා සානස අපි දැන් මොකක් හරි දෙයකට කාමලෝකිනකොට හිනාවක් වෙනවා කියන්නේ සානස හැම වෙලෙම මතුවෙන්නේ ලෝභ සිත්මද සානස ලෝභ සිත්මද සානස රහතන් වහන්සේට තමයි ක්‍රියාසිතක් පහළ වෙන්නේ හසිතුප්පාදයේදී එහෙම නොවන කෙනෙකුට මේ එතනදී ඇති වෙන්නේ ලෝභ මූලික සිතක් ඒක සයනස ලෝභ සිත් වලින් මිදෙන්න නම් සයනස අපි අර ඒක අපි හැම වෙලෙම නිවන පතා දැන් පවුලේ කෙනෙක් කෙරෙහි සයනස අපි සලකනවා නම් මේ සසරේ මාත් එක්ක යන කෙනෙක්ට පිටවීමක් එහෙම ඒ විදිහට සයනස කොහොමද මේ ලෝභ සිත දුරු කරගන්න මේ මාර්ගය අවිද්‍යාව මෝහය තියාගෙන ලෝභ සිත විතරක් මැඩ පවත්වන්න හදපුවාම ඉතින් විවිධ අර්බුද තමයි මතුවෙන්නේ විකෘතිතා මතුවෙන්නේ එතකොට නිකන් ඇතුලේ තියෙන වෙන එකක් අපි රඟපාන්න හදන්නේ වෙන විදිහකට ඒක නෙමෙයි අවශ්‍ය වෙන්නේ ඒ தත්ත්වය ගොඩනැගෙන්නේ කවර මුලාවක් නිසාද කියලා ඒ මූලයයි අපි හොයන්න දැන් උදාහරණයක් ඇටියට මිනිස්සු දැන් දන් දීම අපි අගය කරනකොට දන් දීම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තෘෂ්ණාව දුරු කරන්න කාරණකත්. තෘෂ්ණාව පාදක වෙලා තියෙන්නේ අවිද්‍යාව මත. එතකොට අවිද්‍යාව දුරු වෙන දුරු වෙන තරමට තමයි තෘෂ්ණාව දුරු වෙන්නේ. එහෙම නැතිව අවිද්‍යාව තියාගෙන තෘෂ්ණාව බලෙන් යට කරන්න හැදුවෙන් පස්සේ මිනිස්සුන්ගේ තෘෂ්ණාව වෙන පැත්තකින් වැඩෙනවා. එතකොට අරක දීලත් වෙන දෙයක් ප්‍රාර්ථනා කරනවා වෙන දෙයක් බලාපොරොත්තු වෙනවා ඊට වැඩි දෙයක් අපේක්ෂා කරනවා එහෙම නැත්නම් මගේ වැඩේ කරගන්න දෙනවා ඉතින් අන්න ඒ වගේ වෙන වෙන විකෘති පැති වලට හැරෙනවා අර මූලය හරියට තේරුම් ගත්තේ නැති වුණා. දසනස ඒ අවස්ථාවේදී සවින්හස අපි විදර්ශ දැන් දසනස පුද්ගලයෙක් ලෙස දැන් දැන් ලෝභ සිතක් සවින්හස එනවනම් අපි තුමාගේ දරුවාගේ ජයග්‍රහණයක් සම්බන්ධ සවින්හස ඒක ඇහෙනකොටත් සතුටුයි ඊට පස්සේ ඒක වෙන අයට කියන්නත් හිතනවා ඒ හැම අවස්ථාව වලදීම සයනස ලෝභ ඇති වෙන ලෝභසිත සයනස කොහොමද ඒ ජයග්‍රහණයක් ඒ සතුටක් අපිට ප්‍රඥාවෙන් ජය ගන්න පුළුවන්. ඒතර දැන් දරුවාගේ અભිවෘද්ධිය ගැන අපි සතුටු වෙන්නේ නැතිනම් ඒක ඒ දරුවාගේ කඩාවැටීමට හේතුවක් වෙනවා. අපේ ආශිර්වාදයේ මතුවෙන්න ඕන. අපි සතුටු වෙන බව දරුවාට පෙන්වන්න ඕන. ඊට පස්සේ තමන්ගේ දරුවගේ අභිවෘද්ධිය පිළිබඳව අපි ඥාතීන් හිතවතුන් සමග කිව යුතුද නැතිද? ඉතින් එතනදී අපි කල්පනාකාරී වෙනවා. දැන් මේක කිව්වහම අනිත් අයගේ ඊර්ෂ්‍යාවටද ලක් වෙන්නේ. එතකොට අපිට ඒ අයගේ ඊර්ෂ්‍යාව මතුවලා ඒගොල්ලෝ නිකන් පුපුරන එකත් අපි දකින්න කැමති ගතියක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අනිත් අය තුල ඊර්ෂ්‍යාව ඇති කරලා අනිත් අනිත් අය එහෙම නිකන් වික්ෂිප්ත වෙන ගතිය දකින්න මම ආසයි. ඉතින් ඒවා නිකම් ලාමක සිතුවිලි. අපි අනිත් අයට කියන්න ඕන ඒ සම්බන්ධව දරුවට එකෙන් යහපතක් වෙනවා. එහෙම නැත්තම් මොකටද කියන්නේ? ඉතින් අර අපිට ඒක දරාගෙන ඉන්න බෑ. ඇතුලේ තියාගෙන ඉන්න බෑ. අර අර මං කිව්වේ අර කපුටෙකුට කෑමක් හම්බුනහම එක කෑ ගහලා කෑ ගහලා වටේ ඉන්න ඔක්කොම ගෙන්න ගන්නවා. ඒ ගෙන්න ගන්න මේ දාන චේතනාවෙන් නෙමෙයි. ඌට මේක හම්බ වෙච්ච ගම ඌට මේක පැත්ත කරලා තනියෙන් කන්න තරම් සංයමයක් නැහැ. දැන් අරුන් ටික ආවයි කියලා උන්ට දෙන්න ලෑස්තිත් නැහැ. ඊට පස්සේ ඉතින් මරා ගන්නවා. කෑම එක පැත්තක අරුන් ටික මරා ගන්නවා. ඉතින් වගේ ලාමක සිතුවිලි මිනිස්සු තුලක් තියෙනවා ඉතින්. මොකක් හරි ජයග්‍රහණයක් ලැබිච්ච ගමන් ඉතින් රට වටේම කියලා අනිත් අය වික්ෂිප්ත කරලා ඒ අය තුල 아무තු ඊර්ෂ්‍යාවක් ඇති වෙලා ඒගොල්ලෝ අර පුපුරනවා දකින්න කැමති. ඊට පස්සේ ඒ පිපිරීම තුල දරුවට වෙන හානිය Tamanට තේරෙන්නේ ඊට පස්සේ තින් නැති ප්‍රශ්න ඇති කරගන්න. ඊට පස්සේ කොඩි වින කළා, හෝනියම් කළා, අපේ දියුණුවට බාධා කළා, අපේ දරුවෝ ඉගෙන ගන්නවට. ඉතින් මොකටද කිව්වේ? මොකටද නිකන් අහක යන කර්ම කරේ දාගත්තේ? ඉතින් ඒ වගේ මිනිස්සුන්ට තේරෙන්නේ මොකද්ද කරන්න ඕන නොකරන්න ඕන අර හැඟීමත් එක්ක වැඩ කරන්නේ. හරි සයනස මොකක්ද පැහැදිලි සයනස ඔබ වාසී දීර්ඝායුෂ වේවා. නැත්නම්